නාස මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ පළවෙනි දවසටයි පළවෙනි දවසේ යෙදිලා තියෙන ධර්ම සාකච්ඡාව සඳහායි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ මේක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිල නැත්නම් ධර්ම සාකච්ඡාව වශයෙන් හඳුන්වන්න පුළුවන් ඒ සඳහා සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ඒ ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කියවන සහ ඇසෙන අවස්ථාවල සසරින් එතර වීම සඳහා ඇති එකම මාර්ගයේ මේ බව 99.9ක් ප්‍රත්‍යක්ෂයට තහවුරු වේ. ප්‍රමාණයට තහවුරු වේ. ඒත් යම් අවස්ථාවේදී 100.1ක සැකයක් ඇති වේ ස්වාමීන් වහන්සේ මේකේ සුළු ප්‍රමාණයකෝ සැකයක් හිතේ පැවතීම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බාධාවක්ද නැත්නම් රුකුලක්ද? විචිකිච්ඡා සම්පූර්ණයෙන් දුරවන්නේ සෝවාන් ඵලයේ ලැබුණු පසු බැවිනි. ඊට සැකේ තිබුණාට කමක් නැද්ද? ඇත්තට මේක මේ සීල මේ තක්කායිදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ විචිකිච්ඡා වශයෙන් සැකේ වශයෙන් සෝවාන් මාර්ගයෙන් ඉවර වුණාට උද්දච්ච චෛතසිකය දේක කිසි ස්ථිරතාවයක් පිළිවෙලක් නැතුව ඇවිසිච්ච ගතිය රහත් වෙන කම්ම තියෙනවා. ඒක නිසා මේක ඔය ඉලක්කම් ගානෙන් කියන්න අමාරුයි මේ මේ සැකය එහෙම නැත්නම් මේ සැකේ නිසා අපිට ඇතිවෙන අනිශ්චිත භාවයේ බිය තන්නිකරම කෙලේශයක් තන්නිකරම මාරපාක්ෂිකයි ඉතින් ඕකට තමයි දැනුම කියලා කියන්නේ ලෝකයේ තියෙන සාමාන්‍ය දැනුම හරහා අපිට ලැබෙන්නේ මොනම දෙයක්වත් නෙවෙයි සැකේ පමණයි ඒ නිසා මෝඩකම තිබිලත් බෑ මොඩකම තිබුණොත් දැනුමක් මොනවත් නැහැ බුදුහාමුදුරු කියපු දේ 100යි කියලා පිළිගන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා සද්ධාම පිළිගන්න ආගමකුත් නෙවෙයි. එහෙම නැතුව මේ සැකය පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා අටුවචාන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. ප්‍රඥා මුඛයෙන් ප්‍රඥා ස්වરૂපෙන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් විචිකිච්ඡාවෙන් පෙළෙනවා. මේ විචිකිච්ඡාව තමයි අඥානීය කියලා කියන්නේ. මේ විචිකිච්ඡාව නිසා තමයි අපි අලුත් දේවල් හොයන්න යන්නේ. විචිකිච්ඡාව නිසා තමයි නව නිර්මාණ කරන්නේ. විචිකිච්ඡාව නිසා තමයි වර්තමානයේ සැපයක් නැත්තේ. ඉතින් මේ දශම බිඳුව එකක තියෙන මේ සැකය හරහා මායя තමන්ගේ ඔක්කොම කෙලස් ටික රිංගවනවා. ඒකේ නම් ඉතින් දෙයක් නෑ. ඒක ඉතින් සාමාන්‍ය හැටි. නමුත් ඒ විචිකිච්ඡාව ඒ පෙළෙන කෙනාම පෝෂණය කරනවා. පෙළෙන කෙනාම ආරසා කරනවා. ආරසා කරලා රිදෙනවා කියනවා. අඬනවා, දුක් දෙනවා කියලා කියන්න පටන් ගන්නවා. නමුත් කොහොම හරි ක්‍රමයකින් අර විචිකිච්ඡාව ආරසා කරනවා. ඉතින් ඒක නිසා මේකෙදි තියෙන්නේ මහ පුදුමාකාර වංචනික ස්වභාවයක්. ඒක නිසා මේ විචිකිච්ඡාව තමයි ළඟ තියෙනවා. සෝවාන් මාර්ගයේදී ඒක අපාගාමී අකුසල කර්මයක් නොවන මට්ටමට කැපෙනවා. නමුත් උද්දච්චයේ තියෙන තාකල් අරියත් මාර්ගයේ දක්වාම යම් ප්‍රමාණයකට තියෙනවා. සැකය අනිපත්‍ර කියන ප්‍රසාදේ විචිකිච්ඡා අනිපත්‍ය ප්‍රසාදේ අවික්ක ප්‍රසාදය බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තමන්ගේ සීලය කෙරෙහි පිහිටන්නේ සෝවාන් වෙනකොටයි. නමුත් ඒ වුණත් අරියත්වයේ දක්වාම අත නෑර දිගටම බලා ගන්න කියලා කියනවා. ඉවරයක් නතර කරන්නේ නැතුව දිගටම භාවනා මාර්ගෙ ගෙනියන්නේ කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ මේ කියලා තියෙන කාරණා පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මේ විචිකිච්ඡාව සම්පූර්ණයෙන් දුරවන්නේ සෝවාන් ඵලය ලැබුණු පසු බැවින් ඊට සැකේ තිබුණාට කමක් නැද්ද? අභියෝග කරන්න තියෙන්නේ මේකයි සැකේ පුළුවන් නම් අයින් කරන්න බලන්න. අයින් කරන්න බෑ. ඒක අපේ පාලනය අර්ථ නෙමෙයි තියෙන්නේ. ඒ සැකේ ඇවිල්ලා අපිව වහලා ගන්නවා, අපිව මිරිකනවා, අපිව තවලනවා. අපි ඒක ආඩම්බර වෙන එකයි මේකේ තියෙන මොඩකම. මේ තියෙන සැකය ආඩම්බරයක් කරගෙන මේ අලංකාරයක් කරගෙන ජීවත් වෙන එක. ඉතින් ඒක නිසා මේ මේක පිළිබඳව ආත්මීය ස්වරූපයක් තියෙනවා අපිට විචිකිච්ඡා වරෙන් කියන්න පුළුවන් ඵලයන් කියන්න පුළුවන්. ඒ විචිකිච්ඡාවම කියන දේ අහන එකක් නෙවෙයි. ඒ විචිකිච්ඡාව ඒකාන්තයෙන්ම දුක් දීමට මූලක් වශයෙන් පවතිනවා. මේ විචිකිච්ඡාව කොච්චර භයානකද කියනවනම් කසාද බඳින ඔක්කොමලා දික්කසාද වෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි සැකේ නිසා. දෙන්නර දෙන්නගේ ඇති දෝෂක්ම නෙවෙයි. දෝෂයක් තියෙන්න පුළුවන්. උගාක් වෙලාට දික්කසාද වෙන්නේ සැකේ. ඒක නිසා අද මේ වෙනකොට දවසකට ලියාපදිංචි වෙන කසාද ගන්නට වැඩිලු දික්කසාද නඩු ඉල්ලින් කරන ප්‍රමාණය. ඒ තරම්ම විවාහය කියන්නේ විහිළුවක් වඩටපත් වෙලා තියෙනවා. සැකේ ඒ තරම්ම ලෝකේ දිනු වෙනවා. ඔය කොච්චර sannivedanaකම තිබ්බත් කොච්චර කාරණා තිබුණත් ගුරුවරු පිළිබඳව නිතරම ශිෂ්‍යෝ ඉන්න සැකේ. ජෝරු පිළිබඳව රට්ටු ඉන්නේ සැකේ. ඥානි පිළිබඳ මිනිහා ඉන්නේ සැකේ. මිනිහා පිළිබඳ ගෑණි ඉන්නේ සැකේ. දරුවා පිළිබඳ දෙමාපියෝ ඉන්නේ සැකේ. දොස්තරලා පිළිබඳ ලෙඩ්ඩු ඉන්නේ සැකෙන්. ලෙඩ්ඩු පිළිබඳ දොස්තරලා ඉන්නේ සැකෙන්. එයි මේ කරන්න දෙයක් නැහැ. කොච්චර දැනුම තුනත් පතරම් කොටක හිටියත් මේ සැකේ තියෙන තාක්කල් ලුණු වතුර බොන්නා වගේ පුදුමාකාර අසාධාරණ දුකක් විදිනවා. නමුත් අයින් කරගන්න විදියක් නැහැ. අපිට ඕන වුණාට සැකේට වරෙන් කිව්වට එන්නේත් නැහැ. මේක සුළු ප්‍රමාණයක් තිබුණාට කමක් නැද්ද කියලා මගෙන් අහලා තියෙනවා. මම මොකද කියන්නේ? මට කියන්න පුළුවන් පුළුවන් නම් අයින් කරන්න බලන්න ඕන්න එහෙමනම් ඒකේ තියෙන ශ්‍රේෂ්ඨකමක් කොච්චර කෙරුවක්වත් අයින් කරන්න බෑ මේක අයින් කරන්න පුළුවන් දවස වෙනකොට මම ඉන්න විදියක් නෑ මේක ඇතුලේ ඒක නිසා සැකේ පිටමද කතා කරන්න හොඳ ප්‍රශ්නයක් නමුත් මම හිතන්නේ සාර්ථක උත්තරයක් තියෙනවායි කියලා භාවනා ක්‍රමයකින් හිමීට ඉවසිල්ලෙන් කරනවා ඇර පාන්දරින් නවදී පරියංක භාවනා කරන විට අධික නිදිමතක් ඇති වේ. ඊට අමතරව සාමාන්‍ය වේලාවලදී පවා පරියංක භාවනාවේ සිත විසිර යාම බහුල සිදුවේ. දැස් පියාගත් විට විනස් රූප සිතුවිලි වේගෙන් එයි. නමුත් දැස අඩවන්න පරියංක භාවනාවේ ඉදිමිති මේ தත්ත්වය මතක් කරන්නේ. ශක්මන් කිරීමේදී මේ தත්ත්වය ඇත්තේම නැත. මෙත් ප්‍රචාර දැක්විය යුතු ආකාරය පහදා දෙන්න. ඉතින් මේ මේ භාවනා කරපු නිසා හම්බෙච්ච ප්‍රතිඵල ටිකක් තමයි එක්ක හිත නිදි වෙලා ශක්තිය නැති වෙලා ඇකිලිලා නිදිමතට නැත්තම් ඇවිස්සීලා හිතවිලිමවලා පිටතට යනවා මේ අන්ත දෙක තමයි අපිට මගාරින්න තියෙන අපිට එන්න තියෙන්නේ හිත අවදියෙන් මේ අභ්‍යන්තරට යොදා ගන්න කරන ප්‍රයත්නයක් තියෙන ඒක ඉතින් හිතපු පමණින් ලැබෙන්නේ නැහැ නමුත් මේකේ හදිහිට සඳහන් කරලා තියෙනවා මේ සක්මන් භාවනාදී නැහැ කිය. ඉතින් මේ තියෙන වැහිබර කාලගුණයේදී අමාරුයි එළිය සක්මන් කරන්න ඇතුලේ සක්මන් කරන්න ඉඩ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට අර කුසීතකම පැත්තට නැත්තම් මේ හිත ඇකිලෙන පැත්තට බර වැඩි. ඉතින් ඒකට අපිට වළක්වන්න බැරි දෙයක් ඒ ඍතු ගුණයක් නිසා වෙන එකක්. නමුත් උත්තරේ තියෙන්නේ සක්මනේ. එහෙම නැත්තම් පරියන්කට ගිහිලා මෙනෙහි කිරීම පුරුදු කරනවා නම් ආදී තමන් භාවනා කරන අරමුණ හෝ එවනතර අරමුණ ඉක්මවගෙන නිදිමත එන වෙලාවදී නිදිමත මෙනෙහි කරනවා නම් එන හිත විසිරියම් බහුල වෙලාවේදී හිත පිට යනවා කියලා මෙනෙහි කරනවනම් යම් ප්‍රමාණයකට මේ කීකරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට කරලා තමයි අපි යම් මේ කෙලස් ටිකක් ඇල්මරා ගන්න තියෙන්නේ. 100%ක්ම නැතර කරගන්න අමාරුයි. ඉතින් ඒකට මේ මේකයි හරියටම උත්තරයි කියලා කියන්න උත්තරයක් නෑ. අපි පරියන්ක සක්මන හුදුවන් තරම් කරනවා නම් සක්මණේ තමයි මේකට මේ හිත විසිරී යෑමට සහ නිින්ද යෑමට තියෙන උත්තරේ. නමුත් මාත් පිළිගන්නවා මේ තියෙන මේ වැහියල්ල තත්ත්ව නිසා සක්ම කරගන්න බැරි භාවය නිසා මේක තියෙන්නේ අපි මේ දැන් කියන්නේ වෙනවා වැස්ස ඇති කියලා. දැන් පෞවිටිගේ පොදි පූජාවෙම තිබ්බා මේ වැහි දෙයියන්ට ආරාධනා කළා වැසි පිටිත් කියලා. ඉතින් ඕක වැඩි වුණොත් ඒ පැත්තට යනවා අඩු වුණොත් ඒ පැත්තට යනවා. එතකොට වතුර නැහැ කියලා අඬනවා. දැන් වතුර වැඩි කියලා අඬනවා. කවදාකවත් මැද පාරක් නැහැ. ඒක නිසා අපි දවසක් දෙයක් විවසලා බලමු. ලද වෙලද වෙලාවේදී සක්මන කරන්ඩ මේ සක්මන කරලා ඒකතු කරගන්න ශක්තියෙන් පර්යංකේදී මතුවෙන தත්ත්වයේ අනුව මෙනෙහි කරන්න ඕනේ. අරමුණ තියෙනවනම් අරමුණ මෙනෙහි කරන්න. බාධා කරන ස්වරූපයෙන් නිදිමත වෙනවනම් නිදිමත මෙනෙහි කරන්න. හිත විසිරී යනවා තියෙන එක මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තමයි අපිට තියෙන අතේ තියෙන ආයුධය. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මණේදී දකුණු පාදයේ දකුණු පාදය නැමි ගමන් කරන බව දැනනත් වම් පාදයේ ඉෂු නොදැනේ. තවත් ටිකදී වම් පාදයේ දෙවරක් පොළොට වදින බවක් දැනේ. එක තැන සිට සක්මණ මෙනෙහි කරන විට ධන දෙකෙන් පහත කොටස පමණක් තිබෙන බව දැනට ශරීර කොටස් නොදැනේ. එසේ වීමට හේතුන් මොනවාදයි ස්වාමීන් වහන්සේ කොහොමද මේකෙන් පේන්නේ ඇඟට ඇවිල්ලා තියෙනවා හිත බාහිරට ගිහිල්ලා නැහැ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒක සතුටුයි. ඉතින් එතකොට වෙන්නේ වම විතරක් දන්නවා දකුණ දැනෙන්නේ නැහැ. නැත්නම් දකුණ දන්නවා වම දැනෙන්නේ නැහැ. කෙසේ නමුත් Tamange ඊට ශරීරයේ තියෙන බව හැම ප්‍රකාශනයෙම දැනෙනවා. ඉතින් මේ දැනෙන වෙලාවේදී මේවා හිතවිලි නෙවෙයි නං හිතලාගත්ත දෙවේ නේවල් නෙවෙයි නං මේක තමයි මේ වෙනස් වෙන සුළු බව කියලා කියන්නේ. වරක එක වෙලාවක් දැනනොත් අනිත් තැනක තව රතරක් දැනෙනවා. මේ විදිහට වෙනස් වෙන සුළු ගතිය මේකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. අහවල් දේ හොඳයි කියලා දෙයක් ඒකේ නෑ. ඒ දැනෙන සියල්ලම ට සාදරව කොච්චර වෙලා මේ හිත ඇතුළට අරගෙන සක්මනේ හිත තියාගෙන කොච්චර දුරට යන්න පුළුවන්ද කොච්චර සක්මන් මේ මම දකුණ පියවර කොච්චරක් යන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ මේ ලැබෙන දැකෙන දැනෙන දේවල් අපි කියනවා ස්වභාව ලක්ෂණ කියලා හිතලා ගත්ත දේවල් නෙමෙයි ප්‍රകൃතියට දේවල් ඒවා පුළුවන්තරම් ඒවට සාදරව කරගෙන යන්න ඒවා පිළිබඳව හේතු දක්වන්න අවශ්‍යකමක් නැහැ. හේතු දක්වන්න මේ නැති වුණත් දැනෙන දේට අගය කරගෙන යන්නේ එකයි කරන්න දෙන්නේ. ගරු හංසෝනේ සිද්ධාත් කුමරා ඉපදුණු හැටියෙම නෙළුම් මල් උඩ ඇවිද්දී කොහොමද? ගාතාවක් කිව්වේ කොහොමද මේ ප්‍රශ්නේ මගේ මිනිබිඩි ඇසුවිට මට නිසි පිළිතුරක් දෙන්නේ කිව්වේ තර්ක කරන කුඩා ළමයාට තේරුම් කරන්නේ කෙසේද? එනිදි මේක ඇත්තටම මේ ආශ්චර්යයක් වගේ පේනවා. නමුත් මේ ඉපදින පොඩි ළමයි දෙන්නේ කවමදාකවත් හැකියාවල් වලින් වලින් සමාන නැහැ. එක ගහක හරියන අඹ ගෙඩි එකම රස තිබුණට එක දෙමව්පියන්ට හරියන දරුවන් අතර වෙනස්කම් තියෙනවා. ඒ නිසා සමහරු ඊටාම පුංචි කාලේ චිත්‍ර නිර්ද දක්ෂ වෙනවා, කතා කරන්න දක්ෂ වෙනවා. සමහරුට නැහැ. ඒකේ වෙනස්කමේ ඒ උත්කෘෂ්ඨ අවස්ථාවක් තමයි ඒ ඉපදෙනකොටම කතා කරා වගේ කියන එක මේක බලංගොඩ ආන්දමයිත්‍ය ආම්ද්‍රෝ මේ වගේ ලෝකේ සිදුවෙච්ච සිදුවීම් දෙකක් ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා ඒ දරුවා ඉපදිලා බොහොම සුවල්ප වේලාවකින් කතා කරපු අවස්ථාවක් ඇවිදපු අවස්ථාවක් වෙන්නේ ඉඳ තියෙනවා ඒ මොකද මේ අස්සපැටිය කම්බෙලා ඒ පැය තුනක් යන්නේ ඇවිදින්න හරක් පැටියෙත් හම්බ වෙලත් බොහොම සුළු වෙලාවකින් ඇවිදින්න පටන් ගන්නවා ඉතින් ඒ වගේ මේ විශේෂතා තියෙන්න පුළුවන් නමුත් මේක මේ මම මේ ඔප්පු කරන්න හදනව නෙවෙයි සිද්ධාර්ථ කුමාරය ඉපදුන හැටි පියුම් පිට ඇවිද්දයි කියලා හෝ ગાතා කියවුවා කියන එක සද්ධාවෙන් තමයි බාරගන්නේ. නමුත් මිනිස්සුන් අතර විෂමතාවයන් තියෙනකොට ඕන තරම් වෙන්න පුළුවන්. එහෙම තර්කයට අහු වෙනවා නම් තර්ක කරන්න තියෙන්නේ එකම අම්මලා තාත්තලා හම්බෙන දරුව වෙනස් වෙන්නේ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම වෙනස්. එක ගහේ හරියන අඹ ගෙඩි සමාන වුණාට එකම දෙමාපියන්ට හරියන දරුව වෙනස් වෙනවා කියලා කියන්නේ ඒකේ නාපු කර්ම ශක්තිය තියෙන ඉතින් වෙනස්කම් තියෙනවා. හැබැයි මේවා මේ මේ කියන විදිහට අපි දැකපු නැති නිසා අපි අත්දැකපු නැති නිසා උත්තර දෙන්න අමාරුයි. උත්තර දෙන්න ඉතින් අපි ਸਰුවඥ වෙච්ච දවසක දෙඤ්ඤම් කියලා තමයි කියන්නේ. කවදා හරි බුදු වෙච්ච දවසක කෝකටත් වගේ උත්තර දෙන්න දැනට ඉතින් අර තියෙන ක්‍රමයට ධම්ම ජන්තිආම්දු ඉන්නකොට කියන්නේ මට දැන් ඕනම දෙයකට 180ක් කරලා පෙන්වන්න පුළුවන්. මම ਸਰුවඥ වෙච්ච දවසේ 100%ක්ම කරනවා දැන් ඔය 80ත් ඇති. යන ප්‍රමාණය ඔය ඇති. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට ආලෝක දැකීමත් තැඹිලි වර්ණය හා නිල් වර්ණය දැක ඒ ක්‍රමයෙන් අඩුවෙමින් යෑම සිදුවිය. භාවනාදී මේ වර්ණ දැකීමෙන් අදහසන්නේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. දල වශයෙන් නම් කියන්න පුළුවන් මේ හිතේ තියෙන කෙලෙස් අඩුවීම කියලා. නමුත් ඒ විදිහටම 100%ක්ම බාර ගන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ ආලෝකයේ දකින්නකොට ආනාපානෙ කොහොමද ආලෝකේ නැතිකොට ආනාපානෙ කොහොමද දෙකේදිම ආනාපානෙ පවත්වන්න පුළුවන් නම් වර්ණේ නිල් උනත් තැඹිලි උනත් ආලෝක උනත් එච්චරයි අපිට ගන්න තියෙන ප්‍රායෝගික මේ පැත්ත නිකන් උදාහරණයක් වශයෙන් කියනවා මේ ආලෝක දැකීම නිසා ආනාපානෙ දැකීම පහසු නම් ඒ ආලෝකය හොඳයි නමුත් මේ ආලෝකය දැකීම නිසා ආනාපානිය අමතක වෙලා ආලෝකයට යනවනම් මේ ආලෝකය හොඳ නෑ. ඒ මොයි වර්ණය ආවත් කොයි දේ ආවත් තමන් කරගෙන යන වැඩේට බාධායි නම් ඒක කොච්චර ආශා පුරුද්දතාලට මංගල වුණත් වැඩේට බාධායි. ඒ නිසා යෝගාවචර උත්සාහ කරන්න ඕනේ අතරමඟදී හම්බෙන මොන සංඥාව තිබුණත් තමන් මුලින් ජීවිසගත්ත මූල කර්මස්ථානයත් එක්ක හිත පැවැත්වීමේ යාලුකම දක්ෂකම උරුව වැඩි වෙනවනම් ඒ ලකුණ සුබයි. කරගෙන යනකොට කරන යනකොට මේ පේන ලකුණ නිසා භාවනා මූල කර්මස්ථානයේ Tamange ගිලිහෙනවනම් ඒක අගය කරන්න බෑ. ඒ නිසා මේ හැම සංසිද්ධියකදීම Taman භාවනා කරන මූල කර්මස්ථානයේ තියෙන සතිය සම්බන්ධතාවය තමයි අපිට උපමානයක් විදියට මිනුම් දණ්ඩක් විදියට ගන්න පුළුවන්. සමත භාවනාදී නම් මේවට යම් යම් ආකාරයක මේ භාවනා මට්ටම් ගැන කතා කරනවා. එතකොට වෙන්නේ යෝගාවචරයා <clears throat> අනිත් දවසේ තියුව බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වල භාවනා කරොත් තිබුණ එකවත් නොලැබී යනවා. ඒ නිසා මේ කොයි එකාවත් සත්‍ය පැවැත්වීම මූල කර්මස්ථානට සම්බන්ධතාවය බලන්න ගියොත් වර්ධින්න තියෙන ගොඩාක් ඉඩාදුයි. කරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී සක්මන් කර ක්‍රමයෙන් සක්මන් කිරීම සෙමින් සිදුවේ. එසේ කරන විට පය පැකිලියයි. එවිට කුමක් කළ යුතුද? අසලින් වාඩි ගත යුතුද? සක්මන් කිරීම නතර කළ යුතුද? එතකොට මේ සක්මන් භාවනා සක්මන් කර ක්‍රමයෙන් සක්මන් කිරීම සෙමි කිරීම හිමිචි ද්වේෂය කරන විට පය පැකිලියයි හිත කුමක් කළ යුතුද මේක උඟාක් මං හිතන්නේ වයසට යෑම නිසා එන ප්‍රශ්නයක් නැත්නම් තරුණ කෙනෙකුට නම් ඒ තරම් ඉක්මනට සක්මන තැම්පත් වීම වෙන්නේ නැහැ එහෙම වෙනවා නම් උඟක් වෙලාට කරන්න කියන්නේ මේ මේ වගේ ඇතුළත සක්මනක් තෝරගන්නයි කියලා කියනවා එතකොට Taman උඟක් වෙලාට පිටිය දිහාට ඇදිලා යන ගතියක් එනවා. එහා පැත්තට මෙහා පැත්තට ඇදෙන ගතියක් තියෙනවා. එතකොට ඒක අල්ලගන්න යමක් තියෙන නිසා නැත්තම් එළියදී කරන වෙලාවේදී පය පැකිලි වැඩෙන්න යනවා. හැබැයි එහෙමීට යෑම ආයාසයෙන් කරන්න එපා. භාවනාවේදී සිදුනා නම් කමක් නැහැ. හැබැයි ඔය කිව්වට පය පැකුණාට වැටෙන්නෙම නැහැ. වැටුනොත් ඉතින් අංශභාගය හැදී. ඒ වුණාට කමක් නැහැ කියලා අනේකයි තියෙන්නේ. සක්මනේදී වැටිලා මැරෙනවා නම් ඒකට කියන්නේ ධූරේදී කියලා. පින්ඩපාතයද්දී භාවනා කරද්දී සක්මන් කරද්දී බණක් කියද්දී මැරුණොත් දුර නික්ෂේප කරලා නැහැ. ඒ කියන්නේ සතම් බිමේ මැරුණයි කියලා සම්පූර්ණ පෙන්ෂන් එකක් හම්බ වෙනවා, ෆුල් ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා. ඇක්චුලිම on duty ඒක ගන්න ඕනේ සම්පූර්ණ නම්බුවට. අනේ කවදා මට සක්මන් කරනකොට ඇඳගෙන වැටලා මැරලා වැටෙයි දුන්නු. පින්ඩපාත කරන යනකොට පාත්‍රෙත් එක්ක එහෙම වැටලා මැරලා හිටියොත් පරියන්කේ මෙහෙම ඉඳලා මැරිලා ගිහලා ඇටසැකිල්ල එහෙම තිබ්බොත් ඒක ලොකු වටිනා දේවල්. අපිට ඕනෙලා තියෙන්නේ මිනිහ ලස්සනට තියෙන්න බෑ. අපි බලන්නේ මැරුණත් තවන්න කොහෙම හදවත් අන්තිමට මේ නෑද ඉන්න කටියට සහ කියන්නේ මිනිහ ලස්සනට තියෙන නිසා මූණ විරූප වෙන්නේ නැතුව මිනිහත් මේකප් කරනවා. ඒ නිසා මේක බය වෙන්න බෑ. සක්මණේදී මැරුණොත් ඒක ලොකු මේ බය පැකිලිගේ පරිට වැටෙන්නේ නෑ. ආරස්සාවන කරන්නේ මේ අත්තට තියා ගන්නවා. ඒක කරන්න පුළුවන් ඇතුලේ සක්මනේ විතරයි. මේ එළිය සක්මනේ කරනවා නම් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට ආයෙසරයක් අර මේ ප්‍රകൃතිය එන්න පටන් අර ගන්නවා. මේ හරියට කියනවා නම් අර ආශෙන්තරාවක් පොළොව දිගේ වේගෙන් ගිහිල්ලා උස්සන්න හදන වෙලාවේදී අධිකම බලය දානකොට ඇඟ කිලිපොළනවා. ඒක කාටවත් සිද්ධ වෙනවා. ඒක නිසා කියනවා ප්‍රතිතද කරගන්න දුවන්න ඇවිදින්න යන්න එපා. ප්ලේන් එකකට තමයි කැප්ටන් උත් ඉන්නේ බොහොම අමාරුවෙන්. ඒ නිසා ඒ වෙලාවේදී මේ තමන් ඉන්න ආසන වල ඉඳගෙන බෙල්ට් දාගන්නයි කියනවා. ඒ වගේ තමයි අර සක්මණේ ගිහිල්ලා හොඳට සමාධි වේගන එනකොට ඇඟයි හිතයි දෙකයි අමතර සමතුලිනයන් කරන්න පටන් අරගන්නවා. පරියන්කේ වෙනවා. ඒක පරියන්කේදී වෙන්නේ නැහැ. මොකද හොඳට පట్టල වෙලා ඉන්න නිසා සක්මණේදී දැනෙනවා. නමුත් ඒක වැටෙන මට්ටමකට යන්නේ හැබැයි මේ පාලනේ ගිලි වුණා වගේ ටිකක් දැනෙනවා. දවස් දෙකක් කරනකොට කැරලා යනවා. මේ ඒක නිසා මේ අයනතු කරන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. ගර්ථ ස්වාමීන් වහන්සේ පසුතැවිල්ල පංච නිවර්ණයක් බවත් ඒ භාවනාවට බාධාක් බව දනිමි. එහෙත් මේ සිතිවිලි නැවත නැවත පැමිණෙන බැවින් භාවනාවට හිරියරක් විය ඇත. ඒට උපදේශයක් ගර්ථ ස්වාමීන් වහන්සේගේ নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. අපි ඉස්ලාම විචිකිච්ඡාව ගැන කතා කරා සැකය පසුතැවිල්ල කියන්නේ කුක්කුච්ච කුක්කුච්ච කුක්කුච්ච කියලා කියන්නේ කරපු දේ පිළිබඳව පසුතැවීම ඒක පසුතැවිල්ල එන්නේ සර්වචත්තන්සේ ඉගැන්වෙන වෙන අනිවාර්යයෙන්ම අතීතය ගැන කල්පනා කරනවා. ඒ නිසා ඒක සත්‍යයක්. මොකද්ද? අතීතහනුදාවණං චිත්තං වික්ඛෝපාන පරිත්තං සමාධිස පරිපන්තෝ. ඕනම කෙනෙකුගේ බුදුහාමුදුරුත් ඇතුළු ඕනම කෙනෙකුට අතීතයට හිත ගියා නම් ඒක ඒකාන්තයෙන් පශ්චාත්තාවපයක් වෙනවා සමාධිය කැඩෙනවා. ඒ නිසා පශ්චාත්තාවපයක් කරන හැම වෙලාවෙදීම බලන්ඩ අතීත සිද්ධියක් එක්ක තමයි යන්නේ. අනාගතයට ගියොත් උද්දච්චයක් එනවා හිත ඇවිස්සීමක් එනවා. ඉතින් ඒවා මේ Taman තුල සිද්ධ වුණාට ඒ එන පසුතැවිල්ල ඒකෙන් එන තැවීම මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කියාගත්තොත් ඉතින් තැවෙන්න පුළුවන්. නමුත් මේ අතීතයට හිත යනවා කියන එක හිතේ තියෙන හිතේ චර්යා හයෙන් එකක්. හිත අතීතයට යනවා අනාගතයට යනවා රාග කරනවා ද්වේෂ කරනවා නිදිමතට ඇකිලෙනවා අවිශ්ශිලා දඟලනවා මේ හය විතරයි හිතේ තියෙන. ඉතින් ඒ යන්නේක හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන්නේ. ඒ හේතුඵල ධර්ම ධර්මය අනුව පසුතැවීම වෙන එක කෘතඥයාගේ හැටි. ආර්යයන් වහන්සේ දැනගන්න මේ මගේ හිත නෙවෙයි හිත දුවනවා අතීතෙට ගියොත් පශ්චාත්තාප වෙනවා. ඒක න්‍යාය ධර්මයක්. ඒක චිත්ත නියාමයක්. කොට පසිතවුලයි කියලා ඇති වැඩක් නැහැ. පසුතැවීම පිළිබඳව තැවීමෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. නිසා ඒ එන හැම පසුතැවිල්ලක්ම පසුතැවීමට කාරණාවක් කරගත්තොත් තද බල මානසික ආතතියකට යනවා. දැන් මේ පසුතැවීම නිසා ඒ අතීත සිද්ධියේ මොකද්ද ගෙවන් කිරීමක් කරන නිසා මම පසුතැවිල්ල දිහා ද්වේෂයෙන් තොරව අමනාපයෙන් තොරව පසුතැවෙන එක කාගෙත් හිතවල ඇති මගෙත් දැන් මේ පසුතැවීම තියෙන්නේ මම මේ පසුතැවිල්ල කියන චිත්තක් චිත්ත ධර්මයේ එහෙම නැත්නම් මේකට කියන්නේ මේ චෛතසිකය අඳුනා ගන්නවා චෛතසිකේ මතුවලා දැන් තියෙන මතුවෙච්චාම මෙන්න මේමය මගේ ඇඟ මෙන්න මේමය මගේ හිත කියලා ඒ පසුතැවීමේ ස්වરૂපේ වැළුවොත් පසුතැවීමට ඇවිල්ලා බාධා කරන්න තියෙන හැකියාව අඩුයි. හැබැයි මම දන්නවා ඒක කරන්න හොඳට සතිමත් වෙලා ඉන්න ඕනේ. සතිමත් වෙලා පසුතැවීම ආවට පස්සේ පසුතැවීම දිහා බලන්න පුළුවන්. මෙයා ආපුවාම ධාරා තෙරමක් බලන්නේ ඒ ඉන්න මිනිස්යාගේ තරමට නොයන විදිහට පීඩාව. දැන් මං ඉන්නේ පීඩාවේ මෙන්න පස්සෙවිල ආපුවම පීඩාවේ හැටි. මේක මට කියලා විශේෂයක් නැහැ කියලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකට කියනවා මේ මානසික රෝග සුව කරන ක්‍රමයක් කියලා. පසුතැවිල්ලට එන්න දුන්නොත් ඒ පසුතැවිල්ලෙන් කරන්න තියෙන හානිය බාධා බාධා කරන්න තියෙන්න දුන්නොත් සුව සේවාවක් කරන්න. අතීතයේ අටගිය දේවල් මතු කරලා වාෂ්පීකරණය කළා ගන්නවා. අවුත් ඒක බය වෙලාගේ යට කරන්න ගත්තොත් ඒව නැවත නැතත් යටිපහුව වෙන්න වෙන්න වෙන්න ඇතුලේ කොට ගැහෙන්න පටන් ගන්නවා. නිසා භාවනා කරනකොට අනිවාර්යයෙන් පස්තවිල්ල වැඩි වෙන්න පටන් ගන්නවා. සතියෙන් බලාගෙන ඉනකොට හරියට තේරෙන්න පටන් ගන්නවා වෙනදා නොදැනිච්ච පසුතැවිලි ඉබේ මතුවලා නිකන් මඩකොහරුවක බුබුලු මතුවෙනා වගේ පසුතැවිලි ඇවිල්ලා යනවා. ඒක දිහා අනුංග එකක් වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක මේ වෛද්‍ය සහායනික මානසික වෛද්‍ය සහායනිකද කරන්න ඕන කටයුත්ත වෙනවා. නමුත් මේ පසුතැවිල්ල ගැන තැවෙන්න පටන් ගත්තොත් ඒක දිගින් දිගටම කස කැවිලා මහා පීඩා සහිතතාවක් බාටපත් වෙනවා. ඉතින් මේක භාවනා කරනකොට වෙන්නේ ඒක දැනගන්න එක විතර. නැත්තම් මේක තමයි අපි කොයි වෙලාවෙත් තියෙන්නේ. හැම වෙලාවෙම දවසේ ඔය මොනවා හරි වෙච්ච දෙයක් අරගෙන පසුතැවෙනවා. මේක උදාහරණයක් වශයෙන් කියනවා මේ දවල්ට කන හරකා රැයට වමාරා කනවා කියන. මුළු රෑ තිස්සේම හරකගේ වැඩේ අර කිලපු එක ආපහු මතු කරලා හපලා ආයෙ ගිලිනවා. ඒ වගේම තමයි මනුස්සයත් කවදාකවත් සතියෙන් හිටියේ නැත්නම් ඒ චිත්තක්ෂණේ කවදාකවත් අපි අතාරින්න ඒක නැවතත් ඇවිල්ලා අපිට වද දෙනවා. වද දෙනකොට වමාරා කෑම සිද්ධ වෙනවා. ඒක කවදාකවත් පිය නැහැ. ඒක නිසා සතියෙන් ගත කරන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න පසුතැවෙන චිත්තක්ෂණ නැවත සිහිපත් කරන්න වෙන චිත්තක්ෂණ ගන්න අඩු වෙනවා කරන කරන චිත්තක්ෂණ පිළිබඳ වග වග වග කියන්න පුළුවන් ගතියකට එනවා පාදා කරන ගතිය අඩු වෙනවා ඉතින් ඒ නිසා මේ පත්වල චිත්තක්ෂණය මේ මොකද ඒකට කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා දෙක එකට දාලා තියෙන්නේ භාවනාවේදී සුඛ චෛතසිකේ එනකන් මේ මේ මේ බාධාව තියෙනවා සුඛ චෛතසිකයත් කරන්නේ මේ මේ මේ මේ චෛතසිකය තාවකාලිකව තලාවබන විතරයි විපස්සනාදී විතරයි පසුතැවිල්ලට එnderලා බලන්නේ. පසුතැවිල්ල ඇවිල්ලා වැඩ කරන හැටි, Taman තවන හැටි, පෙළන හැටි, ධර්මානුකූලව මේක වෙන හැටි බලන් ඉන්නවා මිසක කවදාකවත් පසුතැවිල්ල අයි කරන්න යන්නේ නැහැ. හැබැයි මම නැවතත් කියනවා ඒ සඳහා මේ ඒ වෙනකොටත් වඩන ලද සතිය තියෙන කෙනාට තමයි ඒ විදිහට පසුතැවිල්ල දිහා බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්ඩ ඒ පසුතැවිල්ල නැති වෙලාවක හෝ ප්‍රයෝගයෙන් හෝ හැකිතා කානාපානේ හෝ සක්මණේ වශයෙන් හෝ සතිය පිහිටවන්න. එතකොට එnde end end end ඒ යටිපහුවෙන දේවල් අඩු වෙන්න පටන් ගන්නවා. හිත වර්තමානයේ පවත්තන්න පවත්තන්න දීර්ඝ කාලීනව ප්‍රතිඵල හම්බ වෙන හැබැයි කෙටි කාලීනව එච්චරම සාතික කරන්න බෑ. ඒ නිසා ටික දවසක් අරමුණක මෙනෙහි කර කර යනකොට තමයි මේකට උත්තරයක් හම්බෙන්න ඉඩ තියෙන්නේ. සක්මන් භාවනාදී අපි අතින් කුඩා ප්‍රාණීන් අප කකුලට යට වී මැරේ. අඩි 10ක් පමණ දුර බලාගෙන අඩිය තබන නිසා ප්‍රාණීන් මැරෙන එක අපිට බලාගන්න අපිට වළක්වාගත නොහැක. මේ දැන දැන අපට සක්මන් භාවනා කළ යුතුයි. නමුත් පරයන්ක භාවනාදී මෙවැනි දයක් සිදු නොවේ. මේින් අකුසලයක් සිදු වේද මේ පහදා දෙමින් කරුණාන් ඉල්ලා සිටිමි. ඉතින් මේක නෑ කියන්න නම් බෑ. හැබැයි හොඳට බලන්න ඒ අර මේ අහිරපු ස්වාමීන් වහන්සේනමක් බල්ලා කිව්වා ඒ chance හොඳට දැක්කයි කියලා බොහොම සැලකිලිමත් කෙනෙක් ඇම්බලේක් යට වෙනවා මොනවත් වෙන්නේ නැති ඒක වැල්ලත් එක්ක කටයුතු කරන තාලෙට ඔය සත්තාගේ පිටපත්ත තියෙන මේ ඇතුලේ අපේ වගේ ඇතුල නෙවෙයි ඇටපද්ධතියේ තියෙන කුරුමීන්ගේ පිට තියෙන සම්පූර්ණ සන්නාහයක් බඳලා වගේ තියෙන. ඒක නිසා උන් තල්ලු වෙලා යනවා මිසක් මොනවත් වෙන්නේ නැහැ. මම මේ බේරෙන්න කරන කතාවක් නෙවෙයි. අපි හිතන තරම් වැල්ලේදී වෙන්නේ නැහැ. මේ පොළොවේදී වෙන්නේ ඉති තියෙනවා. ඉතින් ඒ නිසා සක්මන් කරන්න ඉස්සෙල්ලා සක්මන් මළුව අතු ගන්න. අතුගාල විනාඩි 5ක් විතර එහාට මට ඇවිදලා බලන්න සත්තු ඉන්නවද කියලා. ඒ වෙලාවේදී සක්මන් කරන්න එපා නිකන් ඇවිදලා බලන්න. බලලා නැත්තම් විතර සක්මන්ට යන්න. ඒක සාමාන්‍ය සක්මන්ට කරන ගෞරවයක්, සක්මන් භාවනාවට කරන පූර්වක්‍ෘතියක්. හැම වෙලාවෙම අතුගාල කෘමී නැහැ, කටුකොහල් නැහැ, වෙන දේවල් නැහැ කියලා ඒක සහතික කරගෙන තමයි සක්මන්ට යන්නේ. ඒ වගේම අකුසලයක් සිදු වෙනවා සතුම් මරණ අදහසෙන් කරනවා. ධම්මපදට කතාවේ මුල්ම ඒකේ තියෙන ওই චක්කපාල ස්වාමීන් වහන්සේට ඇස් ලෙඩක් ඇවිල්ලා ඉතින් ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේ තීන්දුවක් කරන් තියනවා නිදා ගන්න නැහැ කියන එකේ ඒ නිසා වෙදා කියනවා බෙහෙත් දානකොට උඩු බැල්ලෙන් ඉන්න ඕන කියලා. මේ ශාන්තේ තීන්දුව කරනවා නෑ මම ඇස් දෙක අඳ වුණත් මැරුණත් මම නිදා ගන්න නැහැ කියලා ගත්ත ශික්ෂාපදේ කඩන්නේ කියලා. ඉතින් ඉඳගෙන බෙහෙත් දාන්න බෙහෙත් දාන්නේ. ඊට පස්සේ වෙදා කියනවා මේ ඔබාංශ කියන්න එපා මගෙන් බෙහෙත් ගත්තයි කියලා මටත් ලැජ්ජයි මේ කරන වැඩේට බේත් කරන නිදාගන්නේ කියලා. නිදාගන්නේ ඇත්ත එක අන්ධ වෙනවා. නමුත් ඇත්ත එක අන්ධ වීමත් සමගම රහත් වීම එකට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්න ජේතන සවැත්නුවරට ගිහිල්ලා ඉන්න වෙලාවේදී ඇතුළත සක්මනක සක්මන් කරන එකේ කූඹි ඉඳලා තියෙනවා. දැන් එන ගානක් මැරිලා. ඊට පස්සේ ඔක්කොමලා සංඝයා චෝදනා කරනවා සර්වචනනාසේ වත් සර්වචනනාසේ ඇවිල්ලා බලලා කියනවා එහෙම සතෙක් මරණ තරම් චේතනාවක් එන්න තරම් කෙලස් මේ අත්තගේ හිතේ නෑ මේ අරහත්. සක්මන් කරන කිසිම සතුම් මැරි මේ අදහසක් නෑ කියලා. ඉතින් ඒ වගේම තමයි අපි මේ ගෙබිබක් අත ගාතු ගන්නකොට කොච්චර දෝ මකුළු දැල් කඩන්න වෙනවා කොච්චර දෝ සතු සුද්ධ කරන්න වෙනවා. ඉවයිදී සීනාසන සුද්ධ කෙරෙන්නේ නැත්නම් ආපත්‍ය සිද්ධ වෙනවා. ඒ නිසා සීනාසනේ සුද්ධ කරන්න ඕනේ. හැබැයි සත්තු මරණ අදහසින් නෙවෙයි. නමුත් සත්තු නොමැරි කරන්න බෑ. ඒ නිසා නිදහසට මේක ගැන විස්තර කතා කරන කියනවා මිනිස්සුගේ මේ පිටියල්ලේ මේ මයිල් එන්නේ නැහැ කියලා. මොකද මේ මේම කරගෙන යනකොට භූතයෝ කෙලකෝටි ගාණක් වැඩිලා මැරෙනවලු ඒ උන් හැපිලා මයිල් මයිල් ගැලවෙනවලු. ඒ නිසා අපි කරන මොන්නම වැඩේකින්වත් පීඩා නොවන්නේ ලෝකේ නැහැ. ඕ මොන්න වැඩක් කරුවත් අපි මේ ඉඳගෙන ඉන්නේ පණුවන් ගොඩක් උඩ වෙන්නේ. අද මේ හුස්ම ගන්නෙත් විශාල විස බීජ රාශියක් වෙන. ඒකයි මේ නාසය ඇතුළේ මේ අල්ලගෙන ඒවා වේලලා මරලා දාලා පිසිදු ආතේ ගන්න නිසා මූක වඩා බලින්න කියනවා. වතුර බොනකොට කෙල කෝටි ගණන් ප්‍රාණීන් ඉන්නවා. පෙරලා පාවිච්චි කරන්නයි කියලා කියනවා. තම්බලා බත් කන්න කියලා කියන්නේ ඔය විස බීජ නැති කරන්න තමයි. ඒක නිසා දකින්න සත්‍යයක් ගැන කල්පනා කරන මේකේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයක්ම පාපයක් කියලා හිතාගෙන ඉන්නවා. සංසාරේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයක්ම පාපයක් ගැලවිච්ච දවසේ තමයි අපිට මේකට සාධාරණ උත්තරයක් දෙන්න වෙන්නේ මේ ලෝකේ පිරිසිදු කියලා ආහාරයක් නැහැ පිරිසිදු කියලා ජලයක් නැහැ පිරිසිදු කියලා වාතයක් නැහැ හැම එකෙක් එකම රණ්ඩු කරලා බලවතා ජයගනී තියෙන ජීවිතයේ මිනිස්සයා අනෙක් සත්තු පාගාගෙන ජීවත් වෙන්නේ කූඹියා විතරක් නෙමෙයි පෑගේ තවදුරට සංසාරේ හිටියොත් ඒ ඉන්න හැම චිත්තක්ෂණයකම කාගෑරි කරක්කුඩ තමයි ඉන්නේ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ටටා කියලා අනේකයි තියෙන්නේ. ඒක නිසා ඒකදි කරනකොට උනත් අලුතෙන් කර්ම රැස් කරන්න එපා. හොඳට සක්මන අතු ගාලා පිරිසුදු කරලා යන්න. එතකොට සැකයක් නැහැ. මේ නමු කූඹින්ගේ ওই අපි හිතන තරම් ඉක්මනට මැරෙන්නෙත් නැහැ. මොකද අර වැලි පොළවට උන් හැද හැඩ ගහිලා තියෙන නිසා. ස්වාමීන් වහන්සේ උපනිෂේ සම්පත්තිය පැහැදිලි කර දෙන්න මේකට අපි කියනවා පින කියලා. පෙර සංසාරෙන් ගෙන ආපු මේ ඒකට විභව ශක්තිය ඒකට උපනිශ්‍රේ කියලා තියෙන ඒවා අපිට භාවනා වැඩපිළිවෙලට උපනිශ්‍රේ වෙනවයි කියලා කියන්නේ හේතු භූත වෙනවා. ඒ උපනිශ්‍රේ සම්පatti නැති කෙනා මත්තු භවයන් සඳහා පිංගස් කරන නොමිෂ මේ ජීවිතේදී භාවනා කළ ප්‍රතිඵල ලබන්න බෑ. භාවනා කරන කෙනාට පෙර කරන ලද පිළ තියෙනවනම් ඒ පින අර කරගෙන යන සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලට සහයෝගය දක්වනවා අනුග්‍රහ කරනවා උපනිෂ්ඨය වෙනවා තවත් හොඳ සිංහල වචන තියෙනවා එකට මේ ආශ්‍රය උපනිෂ්ඨය නිස්රය ඔක්කොම සමාන වචන උපනිෂ්ඨය කියලා කියන්නේ නිකන් තල්ලුවක් දෙනවා කියලා අනුදහවಂತಿ අනුපරිවත්තಂತಿ අනුපරිධාවಂತಿ ඒ ඒකට ඇවිල්ලා ඉස්සරහ යන ගමනට වට කරගෙන තල්ලු කරගෙන යන ගතියක් තියෙනවා පෙර කුසලයේ තියෙනවා නම් ඒ නිසා උපනිෂයේ කෘත්‍ය කරලා දෙන්නේ පෙර කරන ලද පින්. ඒ නිසා පෙර පිනට භව සම්පatti වලට උපනිෂය සම්පatti කියලා කියනවා. ලිඛිතව කියන ප්‍රශ්න ඉච්චරයි මම ආරාධනා කරනවා වෙන කාට හරි අපි ඊයේ ඉදිරිපත් කරගත්ත කමටහන් බණ පිළිබඳව හෝ නැත්නම් දැනට කරන ලද භාවනාව සම්බන්ධව හෝ මේ වෙලාවේ සාකච්ඡා කළොත් හොඳයි කියලා තියෙනවනම් ප්‍රශ්න මයික් එක පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නා අත උස්සන්න. එතකොට මේ මයික් එක ඔෆ් කරලා තියලා අවශ්‍ය ලාට ඕන් කරලා පාවිච්චි කරන්න. සිතුවිලි වැටෙන සිතිවිල්ල කතා කරනකොට ප්‍රධාන වශයෙන් භාවනා කරනකොට දැන් ඔය කතා කරපු එකක් තමයි විචිකිච්ඡාව. එහෙම නැත්නම් අතීතය පිළිබඳ සැකය මේ පශ්චාත්තාපය ඔය විචිකිච්ඡාවක් ආවත් හිත මේක කොයි එකක් එන්නේ හිතවිල්ලක් වශයෙන් තමයි. හැම දෙයක්ම නීවරණ වෙලා තියෙන අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවා චච්ච චිත්ත ධර්ම. ඉතින් ඒවා සමහර වෙලාවට ඇඟ හීතල කරන සීත නිදිමත කරන හිතවිලි තියෙනවා. මට අවශ්‍යන හිතවිලි තියෙනවා. ඒක නිසා හිතවිල්ලක් එනවා නම් ඉස්සල්ලාම Taman දැනගන්න ඕනේ මේ මම ඉන්නේ ආනාපානෙ නෙවෙයි මට බාධා කරන සද්දයක් නෙවෙයි මට බාධා කරන වේදනාවක් නෙවෙයි මට බාධා කරන හිතවිල්ලක් කියන එක වෙන් කළ දැනගන්න. බාධා කරන එකම දෙයක් නෙවෙයි ගොඩක් දේවල් බාධා කරනවා. එතකොට සන්තෝෂ වෙන්න පුළුවන් මට දැන් වේදනාවක් නැහැ. මට දැන් එහෙම මේ සද්දක බාධාවක් නෙවෙයි හිතවිල්ලක් තියෙන්නේ. ඒ හිතවිල්ල ආනාපානේ තලාව බාගෙන යනවා නැත්නම් ආනාපානේ යටපත් කරගෙන යනවා. එහෙම නැතුව මේ හිතවිල්ල තිබුණට ආනාපානේ පේනව නම් යෝගාවචරයට ඇත්තට හිතවිල්ලෙන් හානියක් වෙලා නැහැ. එනිසා තමන් මේ වෙලාවේදී බලන්න ඕනේ මට දැන් හිතවිල්ලකින් බාධා තියෙනවා. මේ බාධාව තියෙනකොට ආනාපානේ යටපත් කරගෙන මේ හිතවිල්ල බලවත්ද නැත්තම් ඒ හිතවිලි අස්යෙන් ආනපනේ බලන්න පුළුවන්ද කියලා බලලා ආනපනේ බලන්න පුළුවන් නම් හිතවිල්ලෙන් හානියක් වෙලා නැහැ. ඒක නිකන් තමන් ගමනක් යනකොට තමන් යන පාර තවත් කවුරු හරි යනවා වගේ. කවුරුන් කියාට ප්‍රශ්නයක් නැහැ. තමන්ට පාර තියෙනවා. පාර අවුරනවා නම් තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම අවුරනවා නම් ආයශර තමන්ට වෙලා හම්බුනොත් ආනාපාන කියලා වෙන වෙන හිත පිට යන පිට යන වාරේ හිතවිලිද කියලා එකක් මතක තියාගන්න ඕනේ තමන්ට වැඩියෙන් බාධා කරන හිතවිලිද කියලා ඒක සාහතික කරලා කියන්න පුළුවන් ගතිය. දෙක එහෙම වෙනවනම් හිතවිලි නැවත නැවත වෙනවා නම් ඒ හිතවිලි අතීත හිතවිලිද අනාගත හිතවිලිද රාග හිතවිලිද ද්වේෂ හිතවිලිද කියලා අල්ලා ගන්නවා. ඔක්කොගෙම කලවමක් නම් ඒත් බය වෙන දෙයක් නැහැ. ඒත් ඒත් ඒ හිතවිල්ල එච්චර බරපතල එකක් නෙවෙයි. නිතරම රාගයට බර එකක් නම් ඉතින් අපිට කියන්න පුළුවන් ඒක රාග චරිතයක් කියලා. නිතරම තරහන එකක් නැක ද්වේෂ චරිතයක් වෙන්න පුළුවන්. නිතරම අතීතය ආශ්‍රය කරනවා නම් ද්වේෂ චරිතයක් වෙනවා. නිතරම අනාගතය ආශ්‍රය කරනවා නම් රාග චරිතයක් වෙනවා. මොකක් හෝ ඒ හිතවලින් තමන්ගේ විශාල තමන් මෙතෙක් කල නොදක්ක චරිත ලක්ෂණ දැනගන්න පුළුවන්. ඒක නිසා හිතවිල්ලක්මයි එන්නේ. හිතවිල්ල අන්තර්ගතයේ මේකයි කියලා කියන්න පුළුවන් නම් පියවර දෙකකින් තමන් ඉස්සරහා. ඒක සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කියන එකක් දන්නවා. මේ හිතවිල්ල තියෙන්නේ ආශාවක්ද තරහවක්ද කියන එකක් දන්නවනම් මේ ලෝකේ මොනම වෛද්‍යවරයෙකුටත් හොයාගන්න බැරි විදිහට තමන් රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, විතක්ක චරිතයක්ද කියලා අල්ලගන්න පුළුවන්. ඉතින් ඒක ඒ නිසා මකණ්ඩ හෝ අයින් කරන්න යනව වෙනුවට නැවත නැවතත් ආනාපානට දමමින් හිතවිල්ලට එන්න වෙනවා. එන්න ඇරලා ඉව වර්ගීකරණය කරලා බලන්න ඕනේ මොන જાතියක්ද ඉන්නේ කියලා. ඒක සමහර විටක බටහිර මානසික විද්‍යාවේදී සායනික උපදේශක උපදේශනය කරන එක තමයි තෝරන්නේ. එයාට කතා කරන්න නැල්ල කතා කරන චරිත වචන වලින් කියනවා මෙයාට තියෙන ප්‍රශ්න මේකයි කියලා. දැන් මෙතන තමන්මයි වේදා, තමන්මයි ලෙඩා, තමන්මයි නිරීක්ෂක. ඒසයි හිතවිල්ල මෙන්න මේකයි කියලා කැන්දිය කල බීරුව වගේ වෙන් කළා කියන්න පුළුවන් නම් මං කියන එක විශාල දක්ෂකමක් කියලා. අඩු ගන්න එහෙම බැරි නම් මං වාඩි වෙන වාඩි වෙන වෙලාවේ ආනාපාන හිත යොදන යොදන වෙලාවේ බාධා කරන්නේ වැඩිපුරම හිතවිලිද කියන එකවත් අඩු ගන්න සහතික කරගන්න. සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලිමයි කියන්නේ. එහෙමනම් හිතවිලිම නම් නැවතෙන්නේ අර විදිහට ඒව රාග නිස්සෘතිද ද්වේෂ නිස්සෘතිද කියලා ඉවසිල්ලෙන් බලන්න හිටියොත් තමයිලාට දෙවෙනි ප්‍රකාශනත් කරන්න පුළුවන්. තුන්වෙනි වශයෙන් කරන්න පුළුවන් මේ හිතවිල්ල නිසා ආනාපානේ සම්පූර්ණයෙන් අකමකයනවාද නැත්නම් මේ හිතවිල්ල තියේදී ආනාපානේ බලන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් හිතවිලි නැතුව ආනාපාන බලනට වැඩිය ලොකු සතියක් ලොකු ප්‍රඥාවක් ලොකු අත්දැකීමක් ඕනේ හිතවිලි තියේදී ආනාපානේ බලන්න. එනිසා යම් කිසි වෙලාවක හිතවිලි පවතිද්දී හිතවිලි තියෙනවා බාධා වෙලා නැහැ. නමුත් මට ආනාපානේ පේනවායි කියලා කියනවනම් මම කියනවා හිතවිලි නැත්තනක කරන භාවනා කරන කෙනාට වැඩි දියුණු යෝගාවචරයට උඩ තමයි කරන්න පුළුවන්. ඒක අපි මේ ජීවිතේ කවදා හරි මේ තැබිය යුතු පියවරක්. තැබිය පන්නවා යාගතු කඩයිමක්. ඒ නිසා හිතවිලි වලින් අපිට හොඳ අභියෝගයක් දෙනවා. කරලා බලන්න හිතවිලි තියෙද්දි ආනාපානෙ කරන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳ ගමනක ආරම්භයක් කියලා කියන්න පුළුවන්. දැන් අපි විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් සක්මන සඳහා වේලාව ගන්න අපි හතරට නැවත රැස් වෙනවා මේ ධර්ම දේශනාව සඳහා. ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්න නැත්නම් අපිට පුළුවන් මෙතනින් මේ සකුණ සඳහා වේලාව ගන්න. දැන් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.